දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට ගන්න හදනවා. වසන්ත කරන්නාගොඩලාව දඩයන් කරන්න හදනවා. හැබැයි කොටි සැකකරුව නිදහස් වෙනවා. කැලම් මැක්රේලට ලංකාවට ඇවිල්ලා VIP පර්යන්තෙන් ඇවිල්ලා Tamanට ඕන දේවල් මෙහෙ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඇමරිකානු සහනාපති කාර්යාලයට උතුරේ ගිහිල්ලා ප්‍රසිද්ධියේ දේශපාලනය කරන්න අවස්ථාව හදලා දීලා තිබෙනවා. ඒ පිළිබඳව සහනාපතිවරුන්ගෙන් විමසීමක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු මුහුදු දීවරයෙන් අපේ මුහුදු මත්ස්‍ය සම්පත කොල්ල කට්ටි. තාම එක දීවරේ කතරංගොඩ ගත්තේ නැහැ මේ මෑත කාලේ. ඉන්දියාවේ ඇමරිකාවේ කොලනියක් බවට ශ්‍රී ලංකාව පත් කරලා නායකයෝ අත්තරංගොඩ ගැනීමේ සැලැස්ම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.